සුරේෂින් සේවි සමුක දරවි සිල් වේලාව රාත්‍රී 8යි. ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ මහව ඕන්වැව ඉහළගම ගල්ලෑවේර ආරණ්‍ය සේනාසනයේ එළියාව දිමුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ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 අකුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං ඒකජං ප්‍රීති සුඛං ප්‍රතමං ධානං උපසම්පජ්ජ විරති සද්ධා බුද්ධ සම්පන්න පින්නසම කෙනෙක්ම අද දවසේ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ තමන්ගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව එකතු කරගත යුද්ධයක් තියෙනවද ඒ එකතු කරගත යුතු දේවල් එකතු කරගෙන මේ ජීවිත කාලය තුළ කළ හැකි වැදගත්ම යමක් තියෙනවද ඒ වැදගත්ම දේ කරමින් නොකළ යුතු දේවල් අතහරින්මින් මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගෙන උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙනයි හැම දිනෙකම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. අද දවසේ අපි මාතෘකා කරගන්නවා නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්න පෙළ ගැහෙන යම් කෙනෙක් සංසාරේ බය දැකලා බුදු කෙනෙක් දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරලා මේ ජීවිතේ දුකයි කියලා තේරුම් අරගෙන සංසාරික ජීවිතේ බොහොම භයානකයි කියලා තේරුම් අරගෙන හිතේ නැගෙන කෙලෙස් ධර්ම බොහොම ගෝරයි බීරයි කියලා තේරුම් අරගෙන අතමිදෙන්න උවමනාව තිබ්බත් අතමිදෙන්න තියෙන අපහසුතාවය තේරුම් අරගෙන ඒ යම්කිසි කෙනෙක් මේ පිළිවෙත් මාර්ගය මොකක්ද කියලා හොයන කෙනෙකුට මේ පිළිවෙතෙහි යම් කඩයිමක් තියෙනවා මේ පිළිවෙත් මාර්ගය තුල නිවන් දකින්න අවශ්‍යම කරන යම් කඩයිමක් තියෙනවා අන්නේ කඩයිම පිළිබඳ ඒ අවශ්‍යතාවය සපුරා ගන්නේ කොහොමද කියන එක පිළිබඳ මූලික විග්‍රහයක් ඇති කරගන්නයි අද දවසේ අපි සූදානම් වෙන්නේ සම්මා සමාධි කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සම්මා සමාධිය කියලා කියන්නේ යහපත් සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ යහපත් ආකාරයට යහපත් සමාධිය කියන තැන මූලික වෙන්නේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන එකයි. එහෙමනම් ප්‍රථම ධානය කියන මේ උත්තරී මනුෂ්‍ය ධර්මය සාමාන්‍යයෙන් භාවනා කරන යෝගියෙකු තුල ඇති වෙන්නේ කොහොමද? ඒ ඇති වෙන කෙනෙක් මේක ඇති වුණාය කියලා තේරුම් ගන්නේ කොහොමද? ඒ වගේම ප්‍රථම ධානය මට්ටමට අපිපත් වේ යුතුද කියන දේවල් පිළිබඳ කුංචි විග්‍රහයක් කරගන්නට ඕනේ ධර්මයට අනුව යමින්. මේ සඳහා අපි කැමැති කැමැති ආකාරයට අපිට තීරණ ගන්න පුළුවන් කමක් නැහැ. ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරලා කියන යුගයක බුදුන් වහන්සේ දේශනා කරපු ආකාරයට විනිශ්චය කර ගැනීමක් හැරෙන්නට අපි අපි අපිට කැමති විදිහට අපි අපිට හිතෙන විදිහට මේ දේවල් පිළිබඳ තීරණයක් ගන්න අපිට බෑ. ඒ මොකද අපි දන්නවා පුංචි කාලේ ඉඳලම අපිට හිතෙන දේවල් වරදින්න පුළුවන් කියලා. කෙනෙක් සත්‍ය අවබෝධ කරගන්න තුරු එයාගේ හිත විපරීත තත්වයක තියෙන හිතක්. ඒ කියන්නේ වෙනස් වෙනස් දේවල්, බොරු දේවල් ඇත්ත කියලා හිතෙන. කැඩෙන බිඳෙන නැති වෙලා යන දේවල් කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ කියලා කියන සිතුවිලිම තමයි හිතක් තුලින් නැగిලා එන්නේ සාමාන්‍ය පෘථග්ජන හිතක. එහෙමනම් ධ්‍යානාදී කෙරෙහි උනත් අපි අපිට සමහර අවස්ථාවලදී මේ දේ හරිය මේ දේ වැරදිය කියලා තේරුම් ගන්න අපහසුතාවයක් නැති වෙන්න පුළුවන්. අන්න ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට අපි මේ පිළිබඳ විමසලා බලන්න ඕනේ. බුදුන් වහන්සේ සඳහන් කරලා තියෙන ආකාරය නම් ප්‍රථම ධානය කියන්නේ මොකක්ද කියලා විවිච්ඡ කාමේහි කාමයෙන් සම්පූර්ණයෙන් වෙන් වුණා. විවිච්ඡ අකුසලේහි ධම්මේහි සිතක තියෙන සියලු අකුසල ධර්මයන්ගෙන් වෙන් වුණා. සවිතක්කං සවිචාරං විතක්ක විචාර කියන චෛතසික ධර්මයන් දෙක තියෙන විවේකජං ප්‍රීතිසුඛං විවේකය නිසාම ඇති වුණ ප්‍රීතිය සහ සැපය සහිත කියලා කියලා කියලා කියන විදිහටයි බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් එහෙමනම් දැන් අපි මේ මොහොතේ යම් භාවනා කමඨහනක් තුළින් කොයි ආකාරයකද මේ තත්ත්වයටපත් වෙන්නේ කියන එක පිළිබඳ බොහොම හොඳින් විමසලා බලන්න ඕනේ. මේ ලෝකයේ තියෙනවා කුසල් අකුසල් කියලා දෙකක්. මේ සියලු අකුසලයන්ගෙන් මිදෙන්න නම් මහා ප්‍රබල කුසල සිතක් ඇති වෙන්න ඕනේ හිතට. උසස් කුසලයක් ඇති වෙන්න ඕනේ. කුසලයේ ප්‍රබලත්වය වැඩි වෙන්න ඕනේ. අපි දන්නවා කුසල කියලා කියන්නේ ලෝභ, දේශ, මෝහ නැති කරගන්න පුළුවන් යමක් තියෙනවා නම් යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් ලෝභ දේශ මොහ නැති වෙන කාය කර්මයක් වේවා වාග් කර්මයක් වේවා මනෝ කර්මයක් වේවා ඒ හැම දෙයක්ම කුසලයයි ඒ වගේම අලෝභ අද්වේෂ අමෝහ නැති කරන නැත්නම් ලෝභ දේශ මොහ වැඩි කරන යම් කාය කර්මයක් වාග් කර්මයක් මනෝ කර්මයක් තියෙනවා නම් ඒ හැම එකක්ම අකුසල ගණයටයි වැටෙන්නේ මේ හැම දෙයකටම මූලික වෙන්නේ හිතයි. අපි දන්නවා අකුසල ක්‍රියාවක් සිද්ධ වෙන්නේ අකුසල සිතක් මුල් වෙලා. අකුසල වචනයක් අකුසලයක් සිද්ධ වෙන වචනයක් මුලින් පිට වෙන්නේ අකුසල සිතක් මුල් වෙලා. එයම් කිසි කෙනෙක් හිතක තියෙන අකුසල සිතක නැගෙන අකුසල සිතුවිලි පාලනය කරගත්තාද අන්න ඒ තැනත්තා මේ ලෝකේ උත්තරී මනුෂ්‍ය ධර්මයකට පත් වුණාය කියලා කියනවා. නිෂ්කම්බන වශයෙන් කාමච්ඡන්ද, ව්‍යාපාද, ඊනමිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවර ධර්මයන් යටපත් කර ගැනීම නිෂ්කම්බන වශයෙන් කියලා කිව්වේ ඒ මොහොතක සම්පූර්ණයෙන් දුර වුණාට නැවත ඇති වෙන තත්වයක තියෙන ස්වභාවයක්. ඒ මොහොතට සම්පූර්ණයෙන් දුර වෙලා නමුත් නැවත ඇති වෙන ස්වභාවයක් තියෙනවා. නිෂ්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ එහෙමයි. කෙනෙක් කෙලෙස් ප්‍රහාණය කරන්නේ අකුසලයන් දුරු කරගන්නේ මූලික වශයෙන් ඉස්ලාම පදාංග ප්‍රහාණය. තදාංග ප්‍රහාණය කියලා කියන්නේ අකුසලයක් ඇති වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ කුසලය තමන්ගේ හිත තුළ නංවාගෙන අර අකුසලය මැඩපැවැත්මින් වාසය කරනවා. අකුසලයක් ඇති වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ කුසලය තමන්ගේ හිත තුළ වර්ධනය කරගෙන අර අකුසලය මැඩගෙන වාසය කරනවා. එහෙම හිතේ කෙනෙකුට ඊළඟ අවස්ථාව තමයි අකුසලය සම්පූර්ණයෙන් යටපත් වෙලා සියලු අකුසලයන් සම්පූර්ණයෙන් යටපත් වෙලා කුසලයෙන් හිත නැగిලා යන අවස්ථාවක් එනවා. අන්න ඒ කුසලයේම හිත නැగిලා යන අවස්ථාව තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. ඒ එන්න ඒ අවස්ථාවට කියනවා විස්කම්බන වශයෙන් මේ අකුසල ධර්මයන් ප්‍රහාණය වුණාය කියලා. මෙන්න මේ විදිහට යම් කුසලයක් ප්‍රබල කරගෙන අකුසලයේ වැඩගත්ාද අන්න ඒ කුසලය බොහෝම ප්‍රබල විදිහට ඒ හිතෙන් නිබඳව නැగిලා යන තත්යකටපත් වෙනවා. අන්න ඒ නිබඳව නැగిලා යන තත්යකටපත් වුණා නම් සාමාන්‍ය ජීවිතයේදී පවා මේ කුසල සිතුවිල්ල හැම මොහොතකම ක්‍රියාත්මක වෙන සිතුවිල්ලක් බවට අපේ හිතේ નિરાයාසයෙන් නැගෙන සිතුවිල්ලක් බවට පත් වෙනවා. අන්න ඒ தත්වේදී තමයි ඔය කියන ප්‍රථම ධ්‍යාන අංග තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ සඳහා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කමඨහනක් පිළිබඳ යම් කමඨහනක් පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙනවා. අපි දන්නවා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් එහෙම මෙනෙහි කළ යුතු ආකාර 21ක් මේ භවයක් විතර වෙච්ච ශරීරය පිළිබඳ. මේ මෙනෙහි කළ යුතු ආකාර 21ක් 21ක් දේශනා කරලා තියෙනවා. මේ මෙනෙහි කළ යුතු ආකාරයට කියනවා කමඨහනක් කියලා. බුද්ධං පාද තලාදෝ කේසමත්තකා පතපරියං සම්පූර්ණං නානා ප්‍රකාරස්ස අසුතිනෝ ඔන්න ඔය ආකාරයට මේ කය සුභයි සුභයි කියන අයට මේ හිසමත්තකේ ඉඳලා පාද තලයේ දක්වාම හමෙන් ගැහෙන නොයෙකුත් අසුචි වලින් පිරිච්ච ශරීරයක් මට තියෙනවාය කියලා මෙනෙහි කරන්න කියලා තියෙනවා. එහෙම නැත්නම් මේකේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ධාතු හතරක් විතරක් තියෙනවාය. සත්‍ය පුද්ගල සංඥාවක් ඇති කරගන්නට මේකේ නොහැකිය කියලා මෙනෙහි කරන්න කියලා එකින් එක එකින් එක ඒ විදිහට මෙනෙහි කරන ආකාරය තියෙනවා. ඒ වගේම තමයි නවසීවතික විදිහට මේ මේ ආකාරයට මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කාකේහි වාකජ්ජමානං කුලලේහි වාකජ්ජමානං ගිජ්ජේහි වාකජ්ජමානං සුනකේහි වාකජ්ජමානං යනාදි වශයෙන් මගේ මේ ශරීරය සොහොන් පිටණියකට ගිහිල්ලා දාලා දවස් ගාණක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට සත්තු කාලා යන්න පුළුවන් ශරීරයක් මට තියෙනවා. ඒ ධර්මයෙන් ඒ ඒ ස්වභාවයෙන් මම අත මෙදිලා නෙවෙයි ඉන්නේ කියලා නැවත නැවත මෙනෙහි කරන්න කියලා. බුදුන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ නුවණ තියෙන තැනත්තා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා. මෙනෙහි නොකළ දේ මෙනෙහි කරන්නේ නැහැ කියලා. ඔය විදිහට ඔය විදිහට මෙනෙහි කරනකොට මේ මේ ආකාරයෙන් එක එක නැති එහෙම නැත්නම් ආනාපාන සතිය පිළිබඳ හිතුවොත් එහෙම මේ ඉහළට ගන්න පහළට වෙන හුස්ම තුලම සිය පිටවාගෙන පියවර හතරකින් මූලික වශයෙන් නාසිකාව අග්‍රයේ ඊට පස්සේ දිග කෙටි හුස්ම හඳුනා ගනිමින් ඔය ආකාරයට සම්පූර්ණ හුස්ම පිළිබඳ අවධානය යොමු කර ගනිමින් යම් කිසි කෙනෙකුට හැම හැම කමඨහනකදීම ඔය වගේ විශාල පරාසයක පැතිරිච්ච යම් මෙනෙහි කිරීම මාලාවක් තියෙන හැම කමඨහනකම. ඒ හැම කමඨහනකදීම මේ කය ගැන වේවා, වේදනාව ගැන වේවා, සිත ගැන වේවා, එහෙම නැත්නම් සිතේ නැගෙන සිතුවිලි ගැන වේවා. මේ විසිරිච්ච පරාසය තුල මෙනෙහි කිරීම පටන් ගන්නවා අන්න ඒ කමඨහන කෙනෙක් ඉස්සෙල්ලාම හරියටම දැනගන්න ඕන. හරියටම යම් කමඨහනක් දැනගෙන යම් ගුරුවරයෙක් ආශ්‍රය කරලා කමඨහනක් පිළිබඳ මෙනෙහි කළ යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කොහොමද කියලා හරියටම දැනගන්න ඕන බෞද්ධ භාවනාවක් පටන් ගන්න කෙනා. ඔය විදිහට හරියටම ඒක දැනගෙන නිවැරදිව, නිර්වෘල්ව දැනගෙන ඒ කමඨහන මතක තියාගන්න ඕනේ. යම්කිසි කෙනෙක් මේ කමඨහන හරියට මතක තියාගෙන ඒ මතක තියාගත්ත කමඨහන තවත් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ගන්නට Tamanට දක්ෂතාවයක් ඇති කරගන්න ඕනේ. සුතා, දතා, වචසා, ಪರಿචිතා කියලා සඳහන් කරේ ඒකයි. සුඛා කියලා කියේ අසීමෙන් ඇති කරගන්න ඕන නුව දතා කියලා කියේ ඒක ධාරණය කරගන්න ඕනේ. එහෙනම් මෙනෙහි කර යුතු ආකාරය ඉස්සෙල්ලාම ශ්‍රවණය කරගන්නවා. හරියටම කෙනෙක්ගෙන් අහගන්නවා. අහගෙන ගුරුවරයෙක්ගෙන් සුදුසු ගුරුවරයෙක්ගෙන් අහගෙන ඒක හොඳට මතක තියාගන්නවා. ඒක හොඳට මතක තියාගත්ත විතර නෙවෙයි තවත් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ආකාරයට වචනයට පරිශීලණයට පුරුදු කරනවා. අන්නේ විදිහට පුරුදු කරපු කෙනෙකුට નિરાයාසයෙන් මේ කමඨහන පිළිබඳ ඒ තැනත්තා හොඳට දන්නවා. පුරුදු කරපු යෝගාවචරයා කමඨහන පිළිබඳ දැන් දන්නවා. අන්න ඒ දැනගත්තට පස්සේ තමයි මනසානුපෙක්කිතාව කියලා සඳහන් කරේ. ඒ කියන්නේ මනසින් දකින්න ඕනේ කියලා. අපේ බොහෝ බෞද්ධයින් සමහර වෙලාවට යන්තම් කුංචි කමඨානක් පොතකින් පතකින් හෝ වේවා ඊටාම සුළු කොටසක් දැනගෙන භාවනාව පටන් ගන්නවා. අන්න එහෙම කරන කෙනෙකුට මෙන්න මේ නුවණ නැහැ. බුදුරජාණන් වහන්සේ කලින්ම සඳහන් කරා ඉද වික්කවේ වික්කෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්සං කියලා සඳහන් කරපු තැන නුවණ කියන එකක් සඳහන් වෙනවා. භාවනාන යෝග්‍යයට නුවණ තියෙන්න ඕන. කුමක්ද මේ නුවණ? කමඨහන පිළිබඳ වූ නුවණ ඉස්සල්ලාම තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. දැන් අපි කලින් සඳහන් කරා වගේ මේ අසුබ කමඨහනේ වේවා නැත්නම් නවසීලතිකවල වේවා ඔය විදිහට යම් පරාසයක මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට හරි පුදුම සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ පරාසයක මෙනෙහි කරගෙන යනකොට හරියට නිකන් ඉදලක තියෙන යටින් තියෙන ඉදල් කූරු ටික විසිරීලා තියෙන ඉදල් කූරු ටික අන්තිමට එක මිටකට එනවා වගේ මේ පරාසයක් තුළ මෙනෙහි කරගෙන යනකොට අපිට යම් හැඟීමක් ජනිත වෙනවා. යමක් ගැන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට හැඟීමක් ජනිත වෙනවා. උදාහරණයක් විදිහට දැවත ගත්තොත් මේ මුළු ශරීරය පුරා කේසා ලෝමා නකා දන්තා දතෝ මංසං ඔය විදිහට එක එක එක එක කොටස් අරගෙන ඒවැය පිළිකුල මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට කේසා ලෝමා නකා දන්තා දතෝ මංසං කියලා කියන ප්‍රඥප්තිය අයින් වෙලා මේ මුළු ශරීරයම පිළිකුල්ය කියන හැඟීම අපිට දැනට වෙනවා මේ මුළු ශරීරයම පිළිකුල්ය කියන හැඟීම දැනට වෙනවා මෙතර කාලයක් මේ ශරීර සුබයි කියලා හිතාගෙන හිටිය කෙනා අන්න දැන් තීරණය ඒ ඒ දැනට හැඟීමක් ඇති වෙනවා හරියට නිකන් තමන් පිළිකුල් කරන දෙයක් දැක්කොත් එහෙම අපි හිතුවොත් බල්ලෙක් වමනේ කරපු ගොඩක් අපි දැක්කොත් හදිස්සියේ පිළිකුලක් ඇති වෙනවා මිසක් මේක පිළිකුලයි පිළිකුලයි කියලා හිතෙන් කියන්නේ නැහැ. පිළිකුල් කියන හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ වගේ මගේ මේ ශරීරය නොයේකුත් අසුචි වලින් පිරිච්ච ශරීරයක් කියලා හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ ඇති වෙච්ච හැඟීම ඇති වෙනකොට අර කෙස්ලොම් නියදත් කියන ඒවා අයින් වෙලා ගිහිල්ලා. ධාතු වශයෙන් හතර කොටසක් මෙනෙහි කරපු කෙනාට නිස්සත්තයි, නිජීවයි, ශුන්‍යයි කියලා හිතෙන ආකාරයේ හැඟීමක් මේ ශරීරයේ සත්‍යයේ පුද්ගලයෙක් කියලා ගන්න දෙයක් නැහැ. සත්ත්ව සංඥාවෙන් මේ ශරීරය ශුන්‍යයි. පුද්ගල සංඥාවෙන් මේ ශරීරය ශුන්‍යයි කියලා යම්කිසි අදහසක් ඇති වෙනවා. ඒක හැඟීමක්. ඒ වගේම නවසිරතික මෙනෙහි කරන්න ගත්ත කෙනෙකුට ජීවිතය අනියතයි, මරණය නියතයි කියන හැඟීමක් ඇති වෙනවා. අන්නේ හැඟීම ඇති වෙනකොට ඒක කුසල හැඟීමක්. කුසල හැඟීමක් කියලා කිව්වේ ඒ හැඟීම් ඔය හැම හැඟීමක්ම වේදනානුපස්සනාවේ වේවා ධම්මානුපස්සනාවේ වේවා චිත්තානුපස්සනාවේ වේවා කතා කරපු ආකාරයට කායානුපස්සනාවේ වේවා ඇති වෙන හැම හැඟීමක්ම ලෝභ දේශ මොහ අඩු කරන හැඟීමක්. ඒ මෙනෙහි කිරීම අපි දන්නවා අපේ ජීවිතය අපි ඉන්නකොට ලස්සනයි, සුවයි, සුන්දරයි කියලා තමයි හැම වෙලෙම මෙනෙහි කරන්නේ. හැට පේන රූපය බොහොම සුබයි කියලාමයි මෙනෙහි කරන්නේ. පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නකොට ඒව ගැන මෙනෙහි කරන්නේ මේවා සැපයි සැපයි මට නැවත ලබා ගන්න ඕන කියලා. මෙනෙහි කරන වාරයක් ගානේ අකුසල්මයි වැඩෙන්නේ. අකුසල් කියලා කියන්නේ ලෝභයමයි වැඩි වෙන්නේ. දේශයමයි වැඩි වෙන්නේ. මෝහමයි වැඩි වෙන්නේ. මැරෙනකොට අතහරලා දාලා යන්න තියෙන දේවල් අතහරින්න බෑ කියලාමයි හිතෙන්නේ. මොහොතක් හරි තියාගන්න ඕන කියලාමයි හිතෙන්නේ. ඒවා පවත් ගන්න ඕනම කියලාමයි හිතෙන්නේ. ඒ හිතෙන හැම වාරයක් ගානේම මහා පීඩාකාරී තත්යකටපත් වෙන්නේ මේ ලෝකයේ තියෙන කිසිම වස්තුවක් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්න බැරි ස්වභාවයක මේ ස්වභාව ධර්මයේ තියෙන හින්දා. ඉතින් ඒකින්ද හැමදාම විෂම සිතුවිලිමයි පහළ වෙන්නේ එහෙම උනොත්. කියන්නේ අපේ මනස සකස් වෙලා තියෙන්නේ අකුසලයට බර වෙලයි. එහෙමනම් එහෙම තිබ්බ සිතක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට වෙන කුසල් සිත් ඇති වෙනවා. කය ගැන නම් කය අසාරයි කියලා හැඟීම ඇති වෙනවා. වේදනාව ගැන නම් වේදනාව දුකයි කියන හැඟීම ඇති වෙනවා. හිතේ නැගෙන සිතුවිලි ගැන නම් ඒ සිතුවිලි අනාත්මයි කියන හැඟීම ඇති වෙනවා. ධර්මානුපස්සනාව වෙනවා. නැත්තම් චිත්තානුපස්සනාව මේ සිත අනිත්‍යයි කියන හැඟීම මූලික වෙච්ච යම් යම් ත්‍රිලක්ෂණේම අවබෝධ වීමක් සිද්ධ වෙනවා. එහෙම හැඟීමක් සිත තුළ ජනිත වෙනවා. මේකට කියනවා කුසලයක් පහළ වුණාය කියලා හිතේ. මෙන්න මේ ඇති වෙන කුසලය පිළිබඳ භාවනාවට මූලිකව භාවනාවක් පටන් ගන්න කෙනාට මේ ඇති කරගත්ත මෙන්න මේ කමඨහන තුලින් මට මෙන්න මේ වගේ කුසල සිතුවිල්ලක් ඇති වෙනවා කියන දැනුම කලින්ම තියෙන්න ඕන නුවණ තියෙන්න ඕන. එහෙනම් භාවනාවක තියෙන නුවණ කොටස් දෙකකට දෙන්න ඕනේ. එකක් තමයි කමඨහන පිළිබඳ වූ නුවණ අනිත් එක තමයි භාවනා කරන්න පටන් ගන්න කෙනා මේ කමඨහණෙන් මට මෙන්න මේ කුසලසිත ඇති වෙනවාය අසුබේ වඩන කෙනා කල්පනා කරනකොට මගේ ශරීරය පිළිබඳ අකුසල මගේ ශරීරය පිළිබඳ මට තිබ්බ අකුසලය දුර වෙලා මගේ ශරීරය සුභයි සුවයි කියලා හිතපු හැඟීම් අයින් වෙලා මේක කාටත් පිළිකුල දනවන ශරීරයක් මට තියෙනවාය කියන හැඟීම ජනිත වෙනවාය අනිත් අයගේ ශරීර පිළිබඳත් එවැනි හැඟීමක් ඇති වෙනවාය කියලා දැනගෙන ඒ භාවනාව පටන් ගන්න ඕනේ ධාතු මනසකාරයෙන්ුත් ඇති වෙන හැඟීම පිළිබඳ ආනාපාන සතිය පිණුත් මම ඇති කරගත යුතු හැඟීම පිළිබඳ භාවනා කරන්න ඉස්සෙල්ලා මෙතන හැම මොහොතකම වෙනස් වෙලා ඇති වෙලා ඒ මොහොතෙම නැති වෙලා යන හුස්මක් තියෙනවාය මෙතන සතෙක් පුද්ගලයෙක් නෑය කියන හැඟීම ජනිත වෙන තුරු ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා දැනගෙන අන්න ඒ ඒ අරමුණ ඉලක්කය තියාගෙන තමයි යම් කිසි කෙනෙක් භාවනාවක් වඩන්න ඕනේ. හැම භාවනා කමඨහනකම ඒ කමඨහන නිවැරදි දැනගැනීම පමණක් නෙවෙයි ඒ කමඨහණයෙන් Tamanට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා අනිවාර්යයෙන්ම දැනගෙන කමඨහණක් වඩන්න ඕනේ. එහෙම නැත්නම් ඒක බෞද්ධ භාවනාවක් නෙවෙයි. බෞද්ධයා නොදැනගෙන යමක් කරන්නේ නැහැ. නොදැනගෙන යමක් කරන්නේ නැත්නම් බෞද්ධ ධර්මයේ තුල හැම දෙයකම හේතු දේශනා කරපු හේතුඵල ධහමක ආභාසය ලැබපු පින්වත් අය තමයි බෞද්ධ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියලා කියන සිවණක් පිරිස කියන්නේ මහා වාසනාවන්ත පිරිසක් කියන්නේ ඒකයි. ඉතින් එහෙමනම් කල්පනා කරන්න ඕනේ අපි මේ දේවල් කරද්දී දැනගෙන කරන්න ඕන. අන්න ඒක තමයි නුවණ කියලා කියන්නේ. දැන් යම් කමඨහනක් අරගෙන ඔය ක්‍රමානුකූල ඒ කමඨහනේ පියවරෙන් පියවරට පියවරෙන් පියවරට ඉස්සරහට යනකොට කුසල සිතත් පියවරෙන් පියවරට පියවරෙන් පියවරට වර්ධනය වීගෙන යනවා. උදාහරණයක් විදිහට අසුබ කමඨහනේම තමන්ගේ ශරීරය ගැන කෙස්ලොම් නියදත් යන ආදි වශයෙන් පිළිකුල් විදිහට මෙනෙහි කරගෙන යනකොට ඔන්න තමන්ගේ ශරීරය පිළිකුල් කියලා ටික ටික මෙනෙහි වෙනවා. ඊට පස්සේ මුළු ශරීරයම පිළිකුල් කියලා මෙනෙහි වෙනවා. මේ පිළිකුල් කියලා හැඟීම ඇති වෙනවා. අන්න ඒ හැඟීම ඇති වුණාට පස්සේ යෝගාවචරය දැනගන්න ඕනේ දැන් මම අනිත් අයගේ ශරීර ගැන අදහස යොමු කරන්න ඕනේ කියලා. එහෙනම් හැම භාවනාවක්ම කරගෙන යන කෙනා නුවණින් කරනවා වගේම සිහියෙන් කරන්න ඕනද නැද්ද? ආ මම දැන් බලාපොරොත්තු වෙච්ච හැඟීම මට දැන් ඇති වුණා. දැන් ඊළඟ හැඟීම ඇති කර ගැනීම සඳහා ඊළඟ පියවරට යන්න ඕන. ආනාපාන සතිය පළවෙනි පියවර. අන්න පළවෙනි පියවරෙන් බලාපොරොත්තු වෙන හැඟීම ආවට පස්සේ අන්න දැන් මම මේ මේ පියවර සම්පූර්ණ කරගත්තා. දැන් මම ඊළඟ පියවරට යන්න ඕනේ කියලා ඊළඟ පියවර වර්ධනය කරන්න නම් සිහිය තියෙන්න ඕන නැද්ද? ඒ සිහිය විතරක් නෙවෙයි වීර්යය හැම වෙලාවකම නැගෙන අකුසල දුරු කර ගැනීම සහ තිබෙන කුසල් වර්ධනය කර ගැනීම වශයෙන් තියෙන සතර සම්‍යක් වීර්යය හැම මොහොතකම තියෙන්න ඕනේ. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ හොඳට භාවනාවක් කියන එකක් කමඨහනක් යම් ගුරුවරයෙක්ගෙන් ලබාගෙන ඒ ලබාගත් කමඨහන පැහැදිලි කරගෙන ඒ කමඨහණයෙන් ලැබිය යුතු පිළිවෙල ඒ කමඨහණයෙන් ඇතිවන කුසලසිත ඇතිවෙන පිළිවෙල මෙන්න මේ පිළිවෙලටයි ඇති වෙන්නේ කියලා හරියට දැනගෙන ඒවා ධාරණය කරගෙන ඒවා තවත් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් මට්ටමටම වචනයට පුරුදු කරගෙනයි යම් කිසි කෙනෙක් භාවනාවක් කරන්න පටන් ගන්න ඕනේ. ඒකින්ද තනියම කරන භාවනාවල් ඇරෙන්න සිහියෙන් නුවණෙන් වීරියෙන් ගුරුවරයාගෙන් ගත හැක්කේ බෞද්ධ භාවනාව තුළ කමඨහන පමණයි. භාවනා කරවන්න පුළුවන්කම ගුරුවරයෙකුට තව කෙනෙකුට භාවනා කරවන්න පුළුවන්කම ගුරුවරයෙකුට කොහොමත්වත් නෑ තියෙන විදියක් නෑ එහෙමකට භාවනා කරන යෝග්‍යයා සිහියෙන් ඒක කරන්න ඕනේ යම් කිසි කෙනෙකුට සිහිය නැත්තම් ඔන්න කරන්න දෙයක් නෑ වෙන කෙනෙක්ගේ පිටපැතුවා කියලා නම් හැබැයි වැඩක් වෙන්නේ නෑ ඇයි දැනගෙන යන්නට ඕනේ අය කියන එක තේරුම් ගන්න ඕනේ මගේ කුසලසිත මෙන්න මේ ගානට වැඩුණා දැන් මම මෙතනදම් මේක වර්ධනය කරන්න ඕනේ ඊළඟ පියවරට යන්න ඕනේ තමන්ගේ කුසලසිත වැඩුණාට පස්සේ සිහියෙන් කරන කෙනෙක් කුසලසිත වැඩුණාට පස්සේ තමයි ඊළඟ පියවරට යන්න ඕනේ. ඒකයි හේතුඵල ධම මූලික වෙච්ච මේ මහා බෞද්ධ ශාසනයේ අපිට තියෙන ඒ ප්‍රෞಢත්වය, ඒ අභිමානය ඒකයි මේක තමන්ගේ ශක්තියෙන් තමන්ගේ පිහිටෙන් කළ යුතු දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එකයි. තමන්ට තියෙන මනස මූලික කරගෙන මේක වර්ධනය කරගන්න ඕනේ කියලා. ඔන්න ඒ විදිහට කුසලසිතක් ඇති වුණ පමණින් ඒ කුසලසිත නිබඳව රැකෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට කුසලසිතක් ඇති වුණොත් නමුත් සාමාන්‍ය ජීවිතයේදී පවා නැත්තම් භාවනා කර කර ඉන්නකොට පවා නොයේකුත් අකුසලයන් ඒ අභියසම එනවා. ශරීරය රිදෙනවා කියලා නැත්තම් හවත්තන සද්දයක් ඇහෙනවා අය කියලා හරි. වෙනස් පැත්තකට හිත යොමුනා නම් ඒ යොමුච්ච හැම අවස්ථාවකම ඒ කුසලයට බාධා වෙන දේවල් සිද්ධ වෙලා. නමුත් සිහියෙන් නුවණෙන් වීර්යයෙන් භාවනා කරන කෙනා දන්නවා මම මේ භාවනාව ගෙනියන්නේ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන් මගෙන් දුර වෙලා යනකම් නිස්කම්පන වශයෙන් කලින් සඳහන් කරා වගේ විවිච්ඡ කාමයේ විවිච්ඡ අකුසලයේ ධම්මයේ කියන තැනට සියලු අකුසල ධර්මයන් මගෙන් අයින් වෙලා යනකම් කියලා. අපි දන්නා හොඳට යම් ගාතාවක් හෝ වේවා කටපාඩම් කරන්න ගත්තාම කෙනෙකුට කියවන්න අමාරු ගාතාවක් හිමින් හිමින් දෙතරයක් තුන්තරයක් හතරතරයක් පස්තරයක් වැඩි වාර ගණනක් කියවොත් ඒක නිකම්ම කියවන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි 40 වාරයක් 50 වාරයක් කියවොත් ඒක කටපාඩම් වෙනවා. ඒ කියලා කියන්නේ මේ ජීවිතයේ ඕනෑම දෙයක් අරගෙන බලපුවාම අපිට තේරෙනවා ඒ යමක් ආයාසයෙන් කරොත් ඒක નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්යකටපත් වෙනවාය කියන එක ගැන අමුතුවෙන් තර්ක විතර්ක හිතන්න දෙයක් නැහැ. ඒ යම් කිසි කෙනෙක් තමන්ගේ හිතට ආයාසයෙන් යම් යම් පණිවිඩයක් ලබා දුන්නොත් ආයාසයෙන් යම් ක්‍රියාවක් කරොත් ආයාසයෙන් යම් වචනයක් කතා කරොත් ඒ වගේම ආයාසයෙන් යම් සිතුවිල්ලක් ඇති කරගත්තත් ඒක નિરાයාසයෙන් නැගෙන පැත්තට මේ හිතපත් කරන්න පුළුවන්. එහෙමනම් යම් කිසි කෙනෙක් භාවනාවකින් යම් කුසල අරමුණක් ඇති කරගත්තට පස්සේ කුසල හැඟීමක්. හැඟීම කියන එක වචනයක් එහෙම නෙවෙයි. හැඟීම කියන එක වචනයක් නෙවෙයි. ආදරය කියලා කිව්වහම ඒක විස්තර කරන්න බෑ. ප්‍රීතිය කියලා කිව්වහම විස්තර කරන්න බෑ. සැපය කියලා කිව්වහම හිතට දැනෙන විස්තර කරන්න බෑ. ඒක හිතක ඇතිවෙන හැඟීම් මාත්‍රයක්. එහෙනම් මේ භාවනා කමඨහන කියනොත් ඇති වෙන්නේ හැඟීමක්. ඒ හැඟීම වර්ධනය වෙන තුරු අර ඕලාරිකව තියෙන අර විසිරීලා තියෙන විස්තරය එහෙම නැත්නම් කමඨහන වඩන්න ඕනේ. ඒ කමඨහන වඩනකොට තමයි කුසල හැඟීමක් ඇති වෙනවා. ඒ කුසල හැඟීම ඇති වුණාට පස්සේ මොකද කරන්නේ? මේ යෝගියා දැනගන්න මෙන්න මට කුසල හැඟීමක් ඇති වුණා කියලා. ඇති වෙච්ච කුසල හැඟීම අරගෙන මොකද කරන්න ඕනේ? ඒක නැවත නැවත නැවත නැවත ආයාසයෙන් ආයාසයෙන් ආයාසයෙන් වර්ධනය කරනවා. ඇති වෙච්ච කුසල හැඟීම නැවත නැවත ආයාසයෙන් ආයාසයෙන් වර්ධනය කරනවා. මම දැන් සඳහන් කරා යමක් ආයාසයෙන් කරා නම් ඒක નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්යකට ඕනෑම හිතක්පත් කරන්න පුළුවන් කියලා. ඒක මේ පින්නත් හැම කෙනෙක්ම ඒක තමන්ගේ ජීවිත අත්දැකීමෙන් දන්නවා. වාහනයක් කෙලවන්න සූදානම් වුණා වුණත් මේක බොහෝම අමාරුයි පුරුදු වෙන කෙනාට. නමුත් හැබැයි ඊට පස්සේ වෙන දෙයක් ගැන මතක් කරමින් පවා ඒක નિરાයාසයෙන් කරන්න පුළුවන්. ඉතින් මේ හිතගත් ආයාසයෙන් යම් කෙනෙක් කුසල සිතුවිල්ලක් නැවත නැවත නැවත නැවත නැවත නැවත ඇති කරගත්තා නම් ඒ හිතක අන්න ඒ විදිහට දිගින් දිගට දිගින් දිගට කුසල සිතුවිල්ලක් ඇති කරගෙන අමාරුවෙන් බොහොම වේස මහන්සියෙන් වීරියෙන් සංසාර දුක දැකගෙන බොහොම දැඩි ආයාසයකින් කුසල සිත නැවත නැවත නැවත නැවත වර්ධනය කරගන්නකොට ඒ කුසල සිත බලවත් වෙලා බලවත් වෙලා බලවත් වෙලා යම් චමත්කාර ජනක දවසක් උදා වෙනවා. ඒ තමයි ඒ තනත්තාට નિરાයාසයෙන් අර කුසල සිතුවිල්ල හිතේ නැගෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ කුසල සිතුවිල්ල මේ මොහොතේ ලැබුණාද ඊළඟ මොහොතේ ආයේ ඒ සිතු ඒ සිතුවිල්ල ඉවර වෙනකොටම ආයේ ඊළඟ ඊළඟ සිතුවිල්ලක් ඒකමයි. වෙනත් සිතුවිල්ලක් නැගෙන්නේ නැති තරමට මෙන්න નિરાයාසයෙන්ම අර හැංගිමින්ද පටන් ගන්නවා. ඒ කියන්නේ එක සිතුවිල්ලක් කියනකොට ඊළඟ සිතුවිල්ල එනවා. ඒ ඒ එකම සිතුවිල්ල නැවත නැවත නැවත නැවත නංවනවා. નિરાයාසයෙන් අර කුසල හැඟීම එනවා කියන එකේ තේරුම එකම සිතුවිල්ල නැවත මේ හිතේ නංවනවාය කියන එක. ඒ එකම සිතුවිල්ල මේ මොහොතේ ඇතිවෙච්ච සිතුවිල්ල නැවත හිතේ නංවන ස්වභාවයට කියනවා ඒක විතක්ක චෛතසිකය කියලා. විතක්ක චෛතසිකයාගේ ස්වභාවය තමයි එකම කලින් නංවපු සිතුවිල්ල නැවත වාරයක් හිතේ නංවන එක. එහෙමනම් මෙච්චර වෙලා ආයාසයෙන් භාවනාව වර්ධනය කරගෙන ආපු කෙනෙකුට මෙන්න දැන් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ කියන්නේ යාට ආයාසය අයින් කරලා નિરાයාසයෙන් ඒ හිතෙන් નિરાයාසයෙන්ම එක සිතුවිල්ලක් පිටිපස්සේ එක සිතුවිල්ලක් අර කුසල සිතුවිල්ලම නැගෙන්න පටන් ගන්නවා. ඒ කුසල සිතුවිල්ලම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැගෙනවා කියන්නේ ඒතනත්තාට નિરાයාසයෙන් අර කුසල හැඟීම් එනවා. අන්න ඒ මට්ටමට එනකොට ඒකට කියනවා එනම් විතක්ක චෛතසික ප්‍රබල ප්‍රබල විතක්ක චෛතසික නැగిලා. ඒ කියන්නේ මෙච්චර වෙලා කරපු දේ මේ විතක්ක චෛතසිකය දැන් බාහිර අරගෙන මේ හිත ඒ කුසල අරමුණේ නැගුණා කියලා කියනවා. අන්න ඒ මොහොතේ කිසිම අකුසලයක් තියෙන විදිහක් නෑ. ඇයි? එකක් ඉවරනකොට අතොරක් නෑරම ඊළඟ සිතුවිල්ල අතොරක් නෑ. අතොරක් නැතුවම ඊළඟට ඒ සිතුවිල්ලම ආය නැගෙනවා. ඒ සිත් નિરાයාසයෙන් ඒක සිද්ධ වෙනවා. નિરાයාසයෙන් සිද්ධ වෙන අවස්ථාව පිළිබඳ අපි කුංචි විශ්ලේෂණයක් කරලා බලමු. નિરાයාසයෙන්ම ඒ හැඟීම එන තත්ත්වයට භාවනාවක් වැඩුණා නම් කාට හරි යම් වෙලාවක වීරියෙන්, සීයෙන්, වීරියෙන් නුවණින් කටයුතු කරපු කෙනෙකුට નિરાයාසයෙන් එන තත්යකට යාගේ භාවනාව යා වර්ධනය කරාද අන්න ඒ තනත්තාගේ දැන් තියෙන තත්ත්වය ගැන විමසමු. ඒතන කිසිම අකුසල ධර්මයක් තියෙන්න පුළුවන්ද? කිසිම අකුසල ධර්මයක් තියෙන්න පුළුවන්කම කොහොමවත්ම නැහැ. ඒ වගේමයි කිසිම කාම හැඟීමක් තියෙන්න පුළුවන්ද? කිසිම කාම හැඟීමක් කොහොමත්ම තියෙන්න පුළුවන් විදිහක් නෑ. එහෙනම් එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියන ඔන්න ඔය කියන අංග දෙක ඔය අවස්ථාවේ තියෙනවද නැද්ද? විමර්ශනයෙන් බලන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ අංග දෙක උතන තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි විතර විතක්ක චෛතසිකයාගේ ක්‍රියාකාරීත්වයෙන් තමයි ඔය ඇතිවෙච්ච සිතුවිල්ල නැවත වාරයක් ඇති වෙන්නේ. ඇතිවෙච්ච සිතුවිල්ල නැවත නම්වන්නේ. එහෙනම් එක දිගට එකම සිතුවිල්ල, එකම කුසල සිතුවිල්ල දැන් වෙනවා නම් අන්න එතන විතක්කයිසිකේ තියෙනවා. ඒ වගේම තමයි මේ ශරීරය පිළිකුල් කියන හැඟීම නැවත නැවත ඇති වෙනකොට එහෙම නැත්නම් අනාසිකාව අග්‍රයේ ඉඳන් මේ නාභිය දක්වාම නැගෙන හුස්ම තලය සම්පූර්ණයෙන්ම එයා අත්විඳින්මින් ගන්න ඒ රටාව නැවත නැවත ගන්නකොට අන්න එතන ඒ හැඟීම පිරිමැදින ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ හැඟීම තේරුම් ගන්න ස්වභාවයක් තියෙනවා. ඒක තේරුම් ගන්න හැඟීම පිරිමැදෙන්න ඕනේ. අන්න ඒ පිරිමැදෙන ස්වභාවයට කියනවා විචාර চৈতසික කියලා. එහෙනම් ඔය අවස්ථාවේදී විචාර চৈতසිකය තියෙනවා. හැබැයි මේ මේ காரணා හතරටම අමතරව සිද්ධ වෙන තවත් ලොකු සිද්ධියක් තියෙනවා. ඒ විශාල සිද්ධිය ඒ ප්‍රාතිහාර්ය තමයි කාමච්ඡන්දාදී නීවරණයන් හින්දා හැමදාම පීඩාකාරී වෙහසක් තිබ්බ විවේකයක් නැතුව හිටිය මනුස්ස సంతානය. එක පැත්තකට වෙලා ඉන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. විවේකයක් නැහැ මිනිස්සෙකුට. සාමාන්‍ය හිතක් පැත්තකට වෙලා පුටුවකට වෙලා නිදහසේ ඉන්නවාය කියලා හිතුවට නිදහසේ ඉන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඇති වෙන්නේ නැත්තේ? අතීතයේදී ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගත්ත දේවල් මතක් වෙවි මතක් වෙවි මතක් වෙවි කැමැති අකමැති වශයෙන් සකස් වෙමින් සකස් වෙමින් ඉන්නවා විවිධක තනියම hina වෙනවා විවිධක තනියම දත් මිටි කනවා තරහ ගන්නවා තරහගත්තා කියලා එතන තරහකාරයා නැහැ. තරහකාරයා නැතුණාට තනියම තරහ යනවා. තනියම තරහ ගියාම බොහොම අමාරුයි. ඉතින් ඉතින් ඒකෙන් කිසිම ඵල ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේ ප්‍රිය අප්‍රිය කියන දේවල් නැවත නැවත හිතක අතීත ප්‍රිය අප්‍රිය නැගෙනකොට තනියම වෙහෙසකාරී තත්යකටපත් වෙනවා. ඒක නවත්තන්න බෑ. කරත් එක ගුණෙක් බඳලා යනකොට ගුණාට වෙහෙසයි කියලා නවතින්න හැදුවට නවතින්න දෙන්නේ නැහැ. පිටිපස්සෙන් වේවල් පාර හම්බෙනවා. අන්න ඒ වගේ අපිත් කොච්චර විවේකීව පැත්තකටලා ඉඳ හැදුවත් අර පරණ දේවල් ඔක්කොම මතක් කරලා අපේ විවේක නැති වෙලා යනවා. අන්න ඒ විවේකේ නැති වෙන හින්දා සාමාන්‍ය මිනිස්සුන්ට කවදාකවත් හිතකට විවේකයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී කුසලසිතම එක දිගට එක දිගට එක දිගට නැගෙනකොට කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන් නිෂ්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනකොට ඒ හිත ඇතුළෙන්ම නැගෙන චිත්ත සංකාරයක් කියලා කියන මහා ප්‍රීතියක් හිත ඇතුළෙන් නැగిලා එනවා. ප්‍රීතිය නැగిලා එන්නේ අන්න අර කාමච්ඡන්දාදී නිවර්ණ ධර්මයන් සම්පූර්ණයෙන් ඒ යටපත් වෙච්ච හින්දා. ඒ අතරම අපි අවධානය යොමු කළ යුතු තව දෙයක් තියෙනවා. ඒ තමයි අපි දැනගෙන හිටියේ නැති වුණාට මිනිස්සෙකුට විතරක් නෙවෙයි තිරිසන් සත්ත්වයකට පවා මේ ලැබිලා තියෙන ශරීරය. ශරීරයෙන් අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා අපි. ඒ විඳින දුක මොකක්ද කියලා අපිට තේරිලා නැහැ. මේ ශරීරය ලබාගෙන ඉපදිච්ච මොහොතේ ඉඳලා හැරෙන්න කියලා මේ ශරීරය අපිට කියන අපේ හිතට. එතකොට හැරෙන්න ඕනේ. කසන්ඩ කියලා කියනවා කසන්ඩ ඕනේ. නැගිටින්න කියනවා නැගිටින්න ඕනේ. පිපාසයි කියනවා බොන්න ඕනේ. පිරිසිදු කරගන්න කියනවා. රස්නේ කියනවා උස්නයි කියනවා. සීතලයි කියනවා. නොයේකුත් නොයේකුත් දේවල් කියන කියන කියන හැමදේම කර කර දෙන්න උනාද නැද්ද? හැමදේම කරලා දෙන්න වෙනවා. හැමදාම කරලා දෙන්න වෙනවා. අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා. නමුත් මේ දුක තේරෙන්නේ නැහැ සාමාන්‍ය මනුස්ස හිතකට මම කොච්චර දුක් විඳිනවද කියලා. එක දිගට විනාඩි 10ක් ඉඳගෙන ඉඳ දෙන්නේ නැහැ. අර පැත්තට හැරෙන්න කියනවා. ආයෙ ටිකක් වෙලා ඉන්නකොට ඒ පැත්තට හැරිලා ටිකක් වෙලා ඉන්නකොට ආ දැන් ආයෙ අනිත් පැත්තට හැරෙන්න කියනවා. ඒ තරමටම අපේ හිතට පණිවිඩ ලබා දෙනවා මේ කයින්ද. ඒවට කියනවා කාය සංකාරය කියලා. කයින්ද හිතේ ඇතිවෙන සැකසීම් කියලා කියනවා. කයින්ද හිතේ ඇතිවෙන සැකසීම්. කයින්ද හිතට නිදහසක් නෑ. දැන් අර කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන් හින්දා නිදහසක් තිබෙන්නේ නෑ වගේම කයින්දත් නිදහසක් නෑ. මේ කයින්දානේ නිදහසක් නැති හින්දා අපිට හරි වෙහෙසයි. අර මේ අර පැත්තට මේ පැත්තට හැරෙන්න ඕනේ ඉන්න ඉන්න දෙන්න ඕනේ. නමුත් හොඳට හිතලා බලන්න කුසලයක්ම කුසලයක්ම හිතක නැగిලා යන ඔය කිව්ව භාවනාවෙන් නැගෙන අවස්ථාව වෙනකොට වෙන කිසිම සිතුවිල්ලක් නැත්නම් කාය සංකාරයක් තියෙන්න පුළුවන්ද? කාය සංකාරයක් තියෙන්න පුළුවන්කම නෑ එහෙනම් මේ කයේ තියෙන දැනීමේ ස්වභාවය අයින් වෙලා තියෙන්න ඕනේ. මේව කියනකොට හිතේ මේක මහා පුදුමයක් වද්ද මේක අපිට ළඟා කරගන්න බැරි අවස්ථාවක්ද කියලා. මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේ මේ මොහොතේ හිතලා බලන්න මේ පින්වත් අය ඇඟෙහි දරාගෙන ඉන්න වස්ත්‍ර දැනුණද කියලා හිතලා බලන්න. දැනුන්නේ නැහැ. ඇයි දැනුන්නේ නැත්තේ? දැන් කියනකොටම දැනෙනවා හැබැයි. ඇයි දැනුනේ නැත්තේ? ධර්මදේශනාව කෙරෙහි අවධානය තියෙන හිඳයි. වස්ත්‍ර පැත්තක තිබ්බාවේ ගත්ත හුස්මවත් දැනුණද? හැබැයි මෙන්න කියනකොටම දැනෙනවා. ඒ දැනෙන්නේ ඇයි කියනකොටම අන්න අවධානයකට යොමු වෙන ඉඳලා යම් දෙයකට අවධානය යොමුනා නම් අනිත් දේවල් දැනෙන්නේ නැහැ කියන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එහෙනම් එකම කුසල සිතුවිල්ලකට අවධානය යොමුනා නම් අනිත් දේවල් දැනෙන්න දෙයක් නෑ. එහෙනම් කය දැනෙන්නේ නැතුව යනවා කියන එක ගැන අමුතුවෙන් අපිට හිතන්න දෙයක් නෑ. කාය සංකාරය සංසිඳනවා. නමුත් මෙතන පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වෙලාවේ කෙනෙක් කල්පනා කරයි එහෙනම් මේ ධර්මයේ ශ්‍රවණය කර කර ඉන්න වෙලාවේ අපේ කාය සංකාරය සංසිඳිලාද කියලා. ඒ දෙකේ වෙනසක් තියෙනවා. නිශ්චලව තියෙන වතුර භාජනයක් වතුර බෝතලයක් කියලා හිතමු. නිශ්චලව තියෙනවා නම් භාගයක් පිළිච්ච වතුර බෝතලයක් අම් පොඩ්ඩක් හෙල්ලුවොත් ඒ වතුර හෙල්ලෙනවා. ඔල්ලනකොටම හෙල්ලෙනවා. එහෙනම් අන්න ඒ වගේ මේ ඇත්තට දැන් මේ ධර්ම දේශනාවෙන් ශ්‍රවණය වෙනකොටම හුස්ම දැනුන්නේ නැහැ නේද කියලා ඔන්න දැනෙන්න පටන් ගන්නවා. අර හොල්ලනකොටම හෙල්ලෙනවා වගේ. එහෙම නේද? අන්න බලන්න. නමුත් හැබැයි මේ වතුර වාදනය මිදිලා තිබුණා නම් හෙල්ලුවට හෙල්ලෙන්නේ නෑ. ආයතරයක් දිය වෙනකන් හෙල්ලෙන්නේ නෑ වගේ ඔන්න ඔය નિરાයාසයෙන් හැඟීම නැగిලා යන තත්ත්වයට හිතපත් වෙනකොට උපචාර සමාධිය කියන අවස්ථාව වෙනකොට අත් දෙක යම් ඉරියව්වක තියාගෙන හිතියද භාවනාවක ඒ අත් දෙක දැනෙන්න වෙනවා. කකුල් දෙක දැනෙන්නේ නැතුව යනවා. ශරීරය ටික ටික දැනෙන්නේ නැතුව ගියාට ඔන්න ශරීරය ගැන කල්පනාවක් වෙන වෙලාවකට මගේ අත් දෙක මම කොහොමද තියාගත්තේ? හැබැයි කල්පනාව ඇති වුණාට හෙල්ලුවත් හෙල්ලෙන්නේ නැහැ වගේ මිදිච්ච වතුර බෝතලය Tamanට කය ගැන අදහසක් විදෙන් විදේ විදෙන් විදේ ඇති වුණා වුණත් ඒක දැනෙන්නේ නෑ වතුර මිදුණා වගේ කාය සංකාරය සංසිඳුණා කියලා කියන්නේ නැවත කාය සංකාරය ඇති වෙනතුරු කාය සංකාරය නැති වෙලා නැති වෙලා යනවා එහෙම නැති වෙලා ගිහිල්ලා ඒ අපි බලාපොරොත්තු වෙන පියවරට එනකොට කාය සංකාරය සංසිඳිලා කායින්දා හිතේ ඇති වෙන සිතුවිලි නෑ එහෙනම් කායින්දා විඳින දුක නැති වෙනවද නැද්ද අන්න ඒකින්දා විශාල සැපයක් දැනෙන්න පටන් ගන්නවා එහෙනම් ප්‍රීතියක් දැනෙනවා වගේමයි මහා සැපක් දැනෙනවා මේ ප්‍රීතිය සැපේ කොච්චරද කියලා කියනවා නම් දෝරේ ගලා යන උල්පතකින් වතුර ගලාගෙන යනවා වගේ නිබඳවම හිතෙන් නැగిලා එන නැగిලා යන ස්වභාවයක්. මේ ප්‍රීතිය සැපේ මොනතරම්ද කියනවා නම් බුදුරජාන් වහන්සේ සඳහන් කරපු උදාහරණය අනුව යම් පෙඟෙන දෙයකට වතුර දාලා දාලා දාලා දාලා නැවත නැවත නැවත නැවත නැවත නැවත වතුර දැම්මොත් පෙඟෙන දෙයකට ඒක පෙඟිලා පෙඟිලා පෙඟිලා පෙඟිලා නැවත වතුර පොඩ්ඩක්වත් අල්ලන්නේ නැති සත්‍යයකටපත් වෙනවා වගේ මේ ප්‍රීතියෙන් සැපයෙන් දෙමිච්ච නැති දෙමිච්ච නැති මේ ප්‍රීතිය සැපේ දැනෙන්නේ නැති ශරීරයේ කිසිම සෛලයක්වත් නැහැ සිතේ කිසිම අස්වක් මුල්ලක් නැතුව හැම තැනකටම මේ ප්‍රීතියයි සැපයයි දැනෙන ස්වභාවයකට හිතපත් වෙනවා එහෙනම් බලන්න විවේකයෙන් තමයි ඒ කයින්ද තිබ්බා විවේකේ නැහැ හිතින්ද තිබ්බා විවේකේ නැහැ අන්නේ විවේකයෙන් තමයි ඇතිවෙච්ච ප්‍රීතිය සහ සැපය තියෙනවා નિરાයාසයෙන් කුසලයක් ඇති වෙන තත්යකට බලන්න එහෙමනම් යම් භාවනාවක් කරන කෙනෙක් කමඨහන තේරුම් අරගෙන කමඨහනෙන් නැගෙන කුසල සිතුවිල්ල හඳුනගෙන පියවරෙන් පියවරෙන් පියවරෙන් පියවරට කුසල සිතුවිල්ල වර්ධනය කරගෙන ගිහිල්ලා ආයාසයෙන් කරපු සිතුවිල්ල ආයාසයෙන් ඇති කරගත්ත සිතුවිල්ල નિરાයාසයෙන් යම් කිසි කෙනෙක් තුළ ඒ සිතුවිල්ල ඇති වුණා නම් එතන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා කියන ප්‍රථම ධානයේ අංග සියල්ලම තියෙනවාය කියලා බුද්ධිමත් කෙනෙකුට ඉතාමත් හොඳින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ඒක නිසා හොඳින් කල්පනා කරන්න ඕනේ යම් භාවනාවක් කරනකොට කිසිම හැඟීමක් නැතුව සමහර විට සමහර අය අපෙන්ම ඇවිල්ලා විමසනවා මම ප්‍රථම ධානයටපත් වෙනවා. කොහොමද මේ ප්‍රථම ධානයටපත් වෙන්නේ? කුමක්ද කමඨහන? කමඨහන පිළිබඳ අවබෝධයක් නැහැ. කුමක්ද කමඨහනෙන් ලැබෙන කුසල හැඟීම ඔබ ප්‍රථම ධානයටපත් වෙන්නේ කොහොමද? ඒක පිළිබඳ අවබෝධයක් නැහැ. හැබැයි කියන ප්‍රථම ධානයටපත් වෙන ප්‍රථම ධානය කියන්නේ හීනයක් නෙවෙයි. ප්‍රථම ධානයට කෙනෙකුටපත් වෙන්න ඉතාමත්ම පැහැදිලිව පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි සතිද සතිපට්ඨානය තුල සතිපට්ඨානය කියලා කිව්වොත් යම් කුසලයක හිත පිහිටවීම කියලා සඳහන් කරේ ඒ ඇති කරගත්ත කුසල ධර්මයේ කුසල ධර්මයේ මූලික කරගෙන ඒ කුසල හැඟීම මූලික කරගෙන ප්‍රථම ධ්‍යාන මට්ටමටපත් වුණොත් අන්නේ දැනත්තා සිහිය පිහිටුවා ගත්තා කියලා විභංග ප්‍රකරණේ සඳහන් කරනවා. එහෙනම් භාවනාවකින් අපි ප්‍රථම ධ්‍යානට එනවා කියන්නේ කියන එක කඩයිමක් කියලා කිව්වේ තමන්ගේ ජීවිතය කුසලයෙන් ආවරණය කරගන්නේ. කුසලයෙන් වහගන්නේ හිත. අකුසලයට එන්න දෙන්නේ නැති ආකාරයට කුසලය ප්‍රබල කරගන්න අවශ්‍ය සීමාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රථම ධානයයි කියලයි. එහෙනම් ප්‍රථම ධාන මට්ටමකට භාවනාවක් වර්ධනය වුණොත් තමයි නිබඳව සාමාන්‍ය ජීවිතයේදී ඒ කුසල හැඟීම අපේ හිතේ එන්න පටන් ගන්න. අපි දන්නවා. සමහර වෙලාවට අපි කුසල හැඟීම් ඇති කරගත්තට සතර ජීවිතයේ ඇති කරගත්ත නොයේකුත් නොයේකුත් අකුසල ධර්මයන් හමු වෙයි. අර කුසල ධර්මයේ අර කුසල සිතුවිල්ල නැති වෙලා ගිහිල්ලා නොකලිය යුතු දේ කරන තත්ත්වයටපත් වෙනවද නැද්ද? නොකිය යුතු දේ කියන තත්ත්වයටපත් වෙනවද නැද්ද? නොසිතිය යුතු දේ පැය ගණන් හිත හිත ඉන්න තත්ත්වයටපත් වෙනවද නැද්ද? අසුබ ශරීරය ගැන සුබ වශයෙන් හිත හිත ඉන්නවද නැද්ද? නොමරන කෙනෙක් කියලා හිත හිත ඉන්නවද නැද්ද? අනිත් අය මැරෙන්නේ නැහැ කියලා හිත හිත ඉන්නවද නැද්ද? එහෙනම් මේ ඕලාරික ශරීරය ගැන, ඒ වගේම වේදනාවන් ගැන හිතේ නැගෙන සිතුවිලි යනාදී වශයෙන් මේ හැම එකක් පිළිබඳ ස්ථීර කුසල සිතක් ඇති කරගන්නට යම්කිසි කෙනෙක් ඒ කුසලය ප්‍රථම ධ්‍යාන මට්ටමට උන්න ආකාරයට දැනගෙන කරන්නට ඕනේ. බෞද්ධ භාවනාව තුළ මේ කාලීනව පැහැදිලිවම පටලගෙන තියෙන ස්වභාවය බොහොම වැඩි. ඒ පිළිබඳ නුවණින් විමසන්ට කියලා අපි මේ පැහැදිලිව සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටද මම මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගෙන යන්නේ කියලා ඊටාම නුවණින් කෙනෙක් විමසලා බලන්න ඕන නුවණින් විමසලා බලන්න ඕනේ. මොකද බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. දැන් මෙන්න මේ මේ කාරණාව බොහොම තරයේ හිතාගෙන හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන ප්‍රථම අධ්‍යාන මට්ටමකටපත් වෙන්න මගේ ජීවිතය තුළ ඇති කරගත යුතු දේ මොනවද කියලා. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍ර ආදී සූත්‍ර ධර්ම වලදී සීලකන්දේදී සඳහන් කළා දීඝනිකායේ සීලකන්දේදී හැම සූත්‍ර ධර්මයකම සඳහන් කරලා තියෙනවා මේ සීලය රකින්න කෙනා කියලා. සීලය රකින්න කෙනා කොහොමද සීල් රකින්නේ කියලා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා පමණක් නෙවෙයි කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා පමණක් නෙවෙයි දනුගුරු අතහැරලා දානවා අය. අවියායුධ අතහැරලා දානවා අය. ලෝක සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරනවා අය කියලා. බලන්න මොකක්ද හිතන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් වැළකීම මහා කුසලයක් තමයි. නමුත් ප්‍රාණඝාතය කර කර හිටිය කෙනෙකුට ඒකෙන් වැළකෙන්න අමාරුයි. නමුත් මෛත්‍රී සිතක් වර්ධනය කරගත්තා නම් ඒතනත්තාට මේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙන එක අමාරුද? අමාරුවක් නෑ. ඒ හිතේ මෛත්‍රිය තියෙනවා නම් කාමයේ වර්ධය හැසිරී හැසිරී හිටිය කෙනෙකුට කාමයේ වර්ධය හැසිරීමෙන් වෙන් වෙන එක අමාරුයි. හැබැයි මෛත්‍රී සිතුවිලි අවිහිංසා සිතුවිලි අපි කරගත්තා නම් මගේ ස්වාමියා භාර්යාව ගැන අවිහිංසාවක් තියෙනවා නම් වේදනාවට පත් කරන්නේ නැහැ යාළුවා කියලා හැඟීමක් තියෙනවා නම් දරුවෝ ගැන හැඟීමක් තියෙනවා නම් අම්මේ තාත්තේ කවදාකවත් සාමවර්ග ඇති වෙන්නේ නැහැ. එහෙනම් බලන්න අටපැත්තකින් ආවරණය කරන කුසලයක් තියෙනවා. කුසල් අටක් අට අටපැත්තකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ම වර්ධනය කරන කෙනෙක් තුල තමයි ප්‍රථම ධ්‍යාන මට්ටමකට හිතක් නංවන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද එක පැත්තකින් හරි අකුසලයේ වර්ධනය වුණොත් මේ කටයුත්ත කරන්න බෑ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් විතරක් වෙන් වෙලා මදි මෛත්‍රී සිත වැඩෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් අදත්තාදානයෙන් විතරක් වෙන් වෙලා මදි තමන්ට ලැබෙන දේ විතරක් පිළිගනිමින් කටයුතු කරන්න ඕනේ. දන් දෙන්න ඕනේ. කාමයේ වර්ග ඇතිරීමෙන් වෙන්වීම විතරක් මදි. සිතුවිල්ලකින්වත් අර අඹුව පරිත්‍යා පතන්නේ නැතුව ඉන්න තත්යකට. එවන් නැත්නම් කාලා කාලානුරූප ධර්මචාරී තත්යකටපත් වෙන්න ඕනේ. බොරු කීමෙන් විතරක් වැළකීලා මදි සත්‍යවාදී කෙනෙක් බවට පත් වෙන තමන්ට තමන් පුංචි බරුවක් අත්කරගන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. පරස වචන කීමෙන් විතරක් වැළකීලා මදි මනවඩන වචන පාවිච්චි කරන කෙනෙක් වෙන්න ඕන. මනවඩන වචන හැම වෙලේම අනිත් අයට කරුණාවක්, මුදිතාව, උපේක්ෂාව ඇති කරගත්ත අනිත් අයගේ හිත සැනසෙන වචන පාවිච්චි කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒකට කේලාම් කියන එකෙන් විතරක් වැළකීලා මදි අනිත් අයගේ විඳිච්ච අය සමීකරවලා සතුට වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ විතර හිස්සට කීමෙන් විතරක් වැළකීලා මදි අනිත් අයට අර්ථ අනිත් අයගේ චර්යාව අර්ථවත් වෙන ආකාරයට කතා කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් සීලය විතරක් මදි ගුණය වපුරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ. ගුණය වපුරෙන්න ඕනේ කෙනෙක්. කෙනෙක් අනිත් අයගේ චර්යාව අර්ථවත් වෙන්න කටයුතු කරනවා නම් Taman නරක වැඩ කරන්නේ නැත්නම් නරක වැඩ කරන්නේ නැතුව ඉඳලා විතරක් මදි හොඳ වැඩ කරන්න ඕනේ කියන එකයි මේ කියන්නේ කාරීත්ව වාරීත්ව කියලා සඳහන් කරලා තියෙන වැලකීම් විතරක් නෙවෙයි කළ යුතු දෙයක්. බුද්ධ ශාසනයේ නොකළ යුතු දෙයක් විතරක් නෙවෙයි කළ යුතු දෙයක් තියෙනවා. කළ යුතු දේ කරන්නේ නැතුව අනිත් අය ගැන පෙත හිතක් නැත්නම් කෙනෙක්ගේ. තවත් කෙනෙකුට විද වචනකින්වත් සිදුවන්නේ නැහැ කියන අදහසක් නැත්නම් අන්න ඒ දැනත්තාට තමන්ගේ හිත සකසුරුවම් කරලා තමන්ගේ හිත සකසුරුවම් කරලා ඉදිරියට ගන්න පුළුවන් කමක් නැහැ. ඒකින්ද හැමෝම කල්පනා කරන්න ඕනේ මේ උතුම් බුද්ධ ධර්මය තුළ අපිට කළ යුතු දේ සඳහන් කරලා තියෙනවා. දැන් හැම මම අපි අපිට තියෙන පුංචි පුංචි අත්දැකීම් සමහර වෙලාවට බොහෝ සිල් රකින්න ඇත්තෝ ළඟ ගුණය නන්නේ. තමන් ළඟ ඉඳ ගන්න කෙනා ගැන තරහින් ඉන්නවා. තමන් ඉඳගන්න තැනින් ඉඳගත්තොත් එහෙම කවුරු හරි සිල් ගන්න ගියලා අපි දැකලා තියෙනවා රවණවා ගොරවනවා නොයේකුත් දේවල් කියනවා. ඉතින් ගුණවත් භාවය කියලා කියන එක තවත් කෙනෙකුට දුටු පමණින් දැනසීමක් ඇති වෙන මේ දුක් ඇති වෙන සතර තවත් කෙනෙකුගේ සැලසීමට ඔබේ ජීවිතය යොමු කරනවා නම් කන්දකින් පල්ලෙහාට නැගෙන දියදහරක් වගේ ඒ දියදහරෙන් කවුරු වතුර ගත්තත් කිසිම ගැටලුවක් නෑ තිරිසන් සත්තුත් ඒ වතුර බොනවා හොඳ අයත් බොනවා නානවා හැමදේම කරනවා දියදාරට වගේ වැඩක් නෑ කලබල වෙච්ච වෘක්ෂයක් වගේ තමන්ගේ ජීවිතය හැමෝටම යහපතක් වෙනවා හැබැයි ඒ ගහ මොකුත් බලාපොරොත්තු වෙන්නේ නෑ අනිත් පැත්තට මොකුත් බලාපොරොත්තු වෙන්නේ නෑ බුදු පූජා කරත් ඔහේ තියෙනවා මේ ගහ විනාශ කරත් ඔහේ තියෙනවා වගේ තමන්ගේ ජීවිතය අනිත් අයට කලබල රුටක් කරගන්න ඕනේ දෝරේ ගලා යන උල්පතක් කරගන්න ඕනේ මහා ගුණවත් කෙනෙක් වෙන්න ඕනේ අන්න ඒ ගුණවත්භාවය තමයි අපේ හිත ප්‍රථම ධ්‍යාන මට්ටමට වර්ධනය කරගන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්නේ. ඒවා ගුණවත් සිංහලයෝ හේතු මහරහතන් වහන්සේ ලබ්ධියට වැඩම කරලා බුදුබණ දේශනා කරපු වෙලාවේ මුරුදු පිටින් නිවන් දැක්කා කියලා අපි දන්නවා. අද ගුණවත්භාවයේ තියෙන අඩුපාඩු හින්දා නිවන් දකින්න ඇත්තෝ බොහොම අඩුයි. ඒ කාරණාව තීපත් කරගෙන සීලය විතරක් රැකලා මම නවතින්නේ නැහැ. මගේ ගුණය ආරක්ෂා කරගන්නවාය කියලා හැමදෙනාම සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ මම ගුණවත් කෙනෙක් බවට පත් වෙනවා මගේ ගුණවත්භාවය මම මගේ ගුණවත්භාවය අනුව කටයුතු කරමින් කුසලයේ වර්ධනය කරගෙන කුසල සිත වර්ධනය කරගෙන අවසාන වශයෙන් උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න අවතාරය ඒ පෙරේරා මහත්මිය දායකත්වයක් දරුව හැම දිනාටම ඒ අය බලාපොරොත්තු ආකාරයටම ඒ අයගේ මිය පරලොව ගිය හැම දිනාටම උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නට මේ කරගත්තා වූ මහා පුණ්‍ය කර්මය හේතු වේවා වාසනාව වේවා කියලා හැම දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති ධර්මානුශාසනාව පවත්වා දාල දේශකයන්න් වහන්සේ මහව කොන්වැව ඉහළගම ගල්ලෑවේර ආරණ්‍ය සේනාසනය එරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ වකවානුවේ ඔබටත් මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් අමතන්න 0.11 2 69යි 71යි 40 0.112 69යි 43යි 41 ඔබ සැමට දිරුවන්